දුර වෙන දේ කොහේ නේද දාන කරලා ඒ සැරේ කොලාට කරන ප්‍රශ්න දැකලා තියෙනවා විතර කරලා ඒක කොහොමද කොහොමද කොහොමද කරලා දරුවෝ කියලා හරි මම ඒක කල් කරගන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ ඕක හැමදාම කරන්නේ බැරුව ඊළඟට මොකද බල්මයි වගේ පාට කරනවා දැන් හැමදාම වැටෙන අමාරුව බලන්න. මේ වරෙන්ද වැටෙන අමාරුව. ඉතින් ඇයි සාමාන්‍ය නෑ මම කියන්නේ ඒක විදිහට නිකා කරනවා නෙවෙයි අනවශ්‍ය දේවල් මේකට කිසිවක් කරන්නේ කවුද? ඉඳලා කරලා හැබැයි මම විතර කියන ප්‍රශ්නවල යන්න ඕනද? අවසන් ජීවිතේ විකෘති කරගන්නේ නෑ අර ධර්මවල කරන්නේ. ජීවිතේ පිස්සුහදාගන්නේ නෑ. අර ගිහි ජීවිතේ ගිහි ජීවිතේ ගෙවනවා. හැබැයි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. අතුලාන්තයෙන් ලොකු උත්සාහයක් ගන්නවා. මේක විකාර කරගන්නේ නැහැ. හුඟා රූප වාහිනිය ඇහිලා ඉනවා. බලහැලා රූප වාහිනියත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. අර ගැටෙන්න පටන් ගන්න ගෙදර යනවා. ගෙදර යන රූප වාහිනිය බලනවා බලනවා. අවු කොහොමද කොලේ අතට කියලා විශ්ලේෂණය කරනවා. අර මාර්ගමාර්ගවල ඇලිලා ඉන්නවා ඒකෙන් ගැලවෙන්න ඕන හිත සමහර වෙලාවට මාර්ග වෙනවා ඇලිම ඒකෙන් හදා ඒක ශික්ෂාපද නෙවෙයි මේ මාර්ග වෙච්ච සමහර වෙලාවට මේ මාර්ග ඇලියට අධිකව ගන්න බලන්න ඒ ගැලවීම නිර්මාණාත්මක වැඩි ඒ කුසලයට වැඩි ධර්ම අවශ්‍යයි හරි ඒකින්ද මේක සමවැළ කරගන්න ඕනේ කියන්නේ කොහොමද තමයි තමන්ගේ ඇතුළ අවබෝධ කර ගැනීම සඳහා ඔන්න අටලස් වල දැනුම සමානව තේරුම් අරගෙන ඒ ඒක දැනෙන දැනෙතනි තේරුම් අරගෙන හේතු තේරුම් අරගෙන නැතිවීම තේරුම් අරගෙන පරිකරණ මාර්ගය තේරුම් අරගෙන මේ අතුලාන්ත විතක්ක ਵਿਚාරයන් සංසිඳවා ගැනීම සඳහා මම සීලවන්ත වේතු කියලා කියනවා ගුණවන්ත ඒ සීලවන්ත ගුණ වෙන්න ඕනේ ගුණවන්ත වෙන්න ඕනේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ සකසුරුවම තමයි ජීවිතය හැදගන්න ඕනේ හරි දැන් පාඩ කරන වැඩ වලදී ඔක්කොම වෙනස් වෙලා ගත්තා. ආහාර පාඩ කරනකොට එහෙම හරියන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේක ඇලිම ගැලිම නැතුව අවශ්‍යතාවය සහ විතර කාසේ පාවිච්චි කළ යුත්තේ තමන්ට අවශ්‍ය දෙයට පමණයි. හොඳයි. හොඳයි. ඊළඟට යන සංසාර ජීවිතේ යන්න හේතු වෙන සහ නොයන්න හේතු වෙන මේ ආයතනයන්ගේ භාවිතය හින්දා සත්‍ය පද 36ක් පිළිබඳ ඒක තමයි පාත්‍ර පද කියනවා. පාත්‍රයාගේ පැවැත්ම පිළිබඳව හේතු වෙන කාරණා 36ක් ගැන ඔබ ධර්මයේ කතා කරනවා. හරිද? අන්නේ කාරණා ටික අපි තේරුම් ගන්නකොට අපිට මේකත් එක්කම පිළිගන්න අහුවකට මේ සූත්‍රයේ නිවන් දැකීම නැත්නම් ප්‍රහාණය කිරීම කරන්නේ කොහොමද කියලා දේශනා කරලා තියෙනවා. ප්‍රහාණය කිරීම කරගන්නේ කරගන්න මොකද කරන්න ඕනේ කියලා දේශනා කරලා තියෙනවා. හරි. අරගෙන ඒක තමයි ආ ජේන නිශ්චිත කියලා දෙනවා. ඒ කියන්නේ පාස්කම් සැප ඇසුරු කර පාස්කම් සැප ඇසුරු කර ඇහෙන් දැක රූප රූප විශේෂයි පාස්කම් සැප ඇසුරු කර සෝමනස්යන උපදිනවා කෝප විශේෂයේ සෝමනස්යන උපදින සමහරයන්ට ඉතිරි. හරි ඒවා ඇත්තම සෝමනස්යන වෙනවා කියන්නේ පාස්කන්ත ප්‍රතිවිනා ගේහක නිශ්චිත සෝමනස්ස වේදනාවක්. ගේහ නිශ්චිත සෝමනස්ස වේදනාවක්. ගේහ නිශ්චිත මේකම නිශ්චිත සෝමනස්ස වේදනාවන්ට පයවක් වෙනවා. ජීර්ණනික සෝමනස වේදනාවන් කීයක්ද? 6යි. අපි ඉස්සර කතා මොනවද? ඒක තමයි ආයතන විභාග කියලා කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ජීර්ණනික කියලා කියන්නේ අස්කම් සැප හේතුවෙන් ඇති වෙන සෝමනස්යන් 6යි. මොනවද? රූපින්දා, ඇහැ රූපින්දා ඇති වෙන කන ශබ්ද, නාසය ගන්ධ, දිව රස, ශරීරය අහකට මනකල් ධර්මං කියලා මෙන්න මේ ආයතන 6 හේතු කොටගෙන පස්කම් කැපෙනවා සෝමනස්ස වේදනාව උපදිනවද නැද්ද දැන් උපදිනවද නැද්ද ආගේවා හයයි හරි ඊළඟට ඒ වගේම තමයි දෝමනස්යන් උපදිනවද නැද්ද ඒවා හයයි 12යි හරි ඒ වගේම උපේක්ෂාවට දෙනව දැනද? ඒක ගැන කතා කරනකොට පස්සේ උපේක්ෂාවට දෙනව දැනද දැන් සමහර විට මේ මේ මේ පාඩක දැක්කහම හරි සෝමනාසේ කුත් නැහැ මේක පස්සේ මතක වෙදී. දෝමනාසේ කුත් නැහැ උපේක්ෂාව. හරි එහෙනම් උපේක්ෂාවද එහෙනම් ගේහ නිස්සිත සෝමනාසය දෝමනාසය උපේක්ෂාවාදී කියලා දානවා. හරි? ඒකට අපි විස්තර කරගමු. මේකම නිසිත. ඒක විපස්සනාවේ හේතු නැති වෙන සෝමනස්යන් දෝමනස්යන් සහ උපේක්ෂාවාදී කියලා 18යි. මේකම නිසිත සෝමනස්යන් නැත්නම් මේක කරගමු. ගේහ නිසිත සෝමනස්යන් 6 උපදින්නේ කොහොමද? ගේහ නිසිත කරගෙන පස්කාංශක හේතුවෙන් උපදින සෝමනස්සයන් හැදෙනවා. මේ ආයතනෙන් තමයි වෙන්නේ. ආයතනෙන් මේ යන්ත්‍රයේ හැදෙන දේවල් වගේ 36ක් ගන්න. හරිද? ගේහ නිසිත සෝමනස්සයන් හැදෙන්නේ පස්කාංශක ඇති කිරීම හේතුවෙන් ඒවා සුභයි, සුවයි, සුන්දරයි, මధుරයි කියන්නේ ආහාර රූප දකින්න යන්න ඕනේ ආහාර රූප දැකීමෙන් සතුටුම දෙනවා දකින්න යන්න ඕනේ කියලා සතුටුම දෙනවා දැක දේවල් මතක් කරලා සතුටුම දෙනවා ඕන රූප විශේෂයි නේද ඒක මතේ නැරෙත් හදනවා ඒ සතුට මතේ නැරෙත් හදන කාර්යයක් මේ ලෝකයේ ආයතන හින්දා පහකන්තක අසතරෙන් සෝමනස්යන් උපදවාගෙන වාසය කරන සත්‍යය කොච්චර පිටවද එනම් මේ උපකරණ වල ඒ වගේ කාර්යයක් කරනවා මේ උපකරණ ඒ වගේ තරංගයක් හැදෙනවා. නේද? හා. ඊළඟට ශබ්ද විදේ ඒ තැන යහැන මානයේ මොකද නේද? හ්ම්. එක එක එක සමහර එක ගායනා කරන්නේ තමයි. නේද? මම අහනවා. එකම සේවක විතරක් අස්තර තියෙනවද දන්නේ නැහැ. නේද? හ්ම්. අරගෙන සින්දුවක් ඇහෙනකොට පවා නොතේ ඇයි ඒක නෙමෙයි ඒ සින්දුවට අදාළ මොනවද සිද්ධ තියෙනවද ඒවත් ඇවිල්ලා ඇසල අමුතුත් ඇවිල්ලා එකට නේද මාළ කෝලා ටික ඔක්කොම ආයත නේ ඉතින් කොහොමද මේ ගැලවෙන්න දන්නවද ඒ මොකද මේ උපකරණේ නැහැ මේ උපකරණය එහෙම ක්‍රියාත්මක මම කරනවා නෙවෙයි මේ උපකරණය එහෙම ක්‍රියාත්මක වෙනවා මේක හරියටමයි මොනවද කර්තන්තක ඇසුරු කරමින් සෝත විඤ්ඤාණය උපදින සෝත විඤ්ඤාණය හේතුන් උපදින සෝමනස්ස වේදනාව ඒක හේතුන් උපදින සෝමනස්සයන් ඊළඟට ගහන ඔකේ කාටද ඒකත් කොහොමද දැන් උපදිනවා. ජීව යනවා. ඔව් බාරමාගේ මෞර්යතර යන්න බෑ. පාර යන්න බෑ. ඒ රූපාරේ බලන්න බෑ. දැන් ගම මොකද ආයෙත් එන්නේ. එහෙම කෙරෙන්නේ විද්‍යාවේ තේරෙන්නේ නැහැ. ඉවරවක් නැතුව නේද මේ අනා මේක මෙහෙමයි මේක මෙහෙමයි හරි. ඊළඟට කාය අපේ මේ තිරසකරතසෝ කියලා මොකද අපි කියලා මොකද ඒ ලෝකයේ මිනිස්සු හිත් දිනකරකා වාගේ හිත් දිනකද නේද අපිට සෝමනස්යන් හොයමින් නේද මහා ගේමකට මහා වේගයෙන් ඒ සෝමනස්යන් ඇසු කරමින් මේ ලැබිච්ච ශරීර හප්පමින් නේද ඒ ශරීර තුළ සැප වේදනා උපද්දවා ගනිමින් වාසය කරනවා නේද? මේ ලෝකේ හැම තැනම අනුගම හේතුලා හරි ඉන්නවා. හැදිලා හරි ඉන්නවා. අදිනට හරි හරි ඉන්නවා. නේද? හ්ම් ඇත්තනේ. ඇත්තේ. ඉතින් ඒක තුලින් හැදන්න උපදිනවා. එහෙනම් කාය කාය විඤ්ඤාය කාය විඤ්ඤාය උපදින්නා වූ ආයතනේ කාය ආයතනේ හේතු උපදින්නා වූ සෝමනස්සයන් විදීමා ඒ වගේට මේ කරන්නේ. එහෙනම් ඒ වගේම බැටිහෙම්ම අපේ විශේෂයෙන් බවලකට දෙය. දැන් නම් හිතාට ඒක තමයි ඒක. එහෙම වෙන්න නැහැ. මොකද කියන්නේ ආරේ එහෙම නැති මම කැමති කියන්නේ මොකද මම කාණ්ඩෝ වෙන්නේ නැහැ පොරොන්ඩෝ වෙන්නේ නැහැ නාඩෝ වෙන්නේ නැහැ මොකද මට ආදරයෙන් කරමින් ඉන්නකෝ අර කාණ්ඩ කොට කාණ්ඩ රැගෙන කාලේ මොකද ඉතින් මේ විදිහට ඒ වගේ සෝමනස්යක් තියෙනවා නේද දැකලා තියෙනවා නේද මේ ධර්මයේ සඳහන් වෙනවා සමහර වෙලාවට රාගය ගැන එහෙම ද්වන්ද සමවැදීමක් කියලා ඒ පාරවලගෙන අධිකාරයෙන් ඉන්නවා බකව උටලා නිතරම මේ ඇත්ත ඇත්ත නැහැ ගන්න සමාධියක් කියනකොට ගන්නකින් අල්ලගෙන ඉතින් බලම හොට්ටලා ඉන්නවා. ළඟින් යන්නේ කවුද කියලා දන්නේ නැහැ. මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. කොතර වෙලා හිටියද කියලා දන්නේ නැහැ. සමවැදීමක්. ශරීරයේ ශරීරයේ සමවැදීමක්. ඒකෙන් උපදනා වූ සතර වේදනා සෝමනස් කරන්නේ ඒවා. හරිද? ආර්ථිකම සෝමනස් කරන වගේ මේ ලෝකේ තියෙනවා. හරිද? ඒවට කියනවා ගේන විසිත සෝමනස්යන් කියලා. ඉතින් ඔය උපකරණයේ එවුවා මේ වෙනකොට කියනවාද දෙයක් බලා ගන්නවා. විශේෂයෙන් කවුරු බලා ගන්නවද වැඩිද? මම ඇයි බුදුරජාණන්ගේ ධර්මයේ තුල හික්මෙන්ද පිළිපන්න කියලා පිළිපන්න මට කියනවා කියනවා කියලා මම වැඩි වෙනවා මෙයාට වැඩි අරසා කර බලා ගන්න ඕනේ. හරි. ඊළඟට කියනවා ගේන මේ චිත්ත දෝමනස්යයන් සහිත වාදේ කරනවා කියලා. ඒක මොකද ඇයි? ඒක නම් පොඩක් අඩු විදියට. ආස්කම් සැපේ කාලයෙන් ඇතුළේ දුරක්යන් නැතර නෑ නේද? ආයෙත් තිබ්බේවා නැති වෙලා තිබ්බේවා වෙනස් වෙනවා තිබ්බේවා තියාගන්න බෑ පරුදු වෙනවා කැරෙනවා බිඳෙනවා පාස්කම් සැපේඳා නැරෙන්න හදනවා පුදුමාකාර අනිවාර්ය ගිනි ගැනීම්, දැවීම්, දැවීම්, වැළපීම් නේද? ආයෝජන ගේහ නිසිත දෝමනස් කියන්නේ කියලා. කියනවා මේ උපකරණයේ මගේ මේ උපකරණයේ එවුවා හැදෙනවා. එවුවා හැදෙනවා. හරි. එතකොට ඒවා හැදෙන්නේ ඇයි කියන එක අපි බලන්න ඕනේ මොකද ඒ කියලා. මෙන්න මේ හරි කියන කතාව මේ හැදෙන්නේ පස්සේ ඊළඟට මේවා හින්දා නැති පස්කම්යතේ හින්දා නැති වෙන උපේක්ෂා වේදනාව නැති වෙන කාරණා. ඒක මේ සුත්‍රයේ හරි අතෝමර සඳහන් කරලා තියෙනවා. පුතර්තන මෝඩ පුත්‍රයාට හරි කිසිම විදර්ශනාවක් නැතුව රූප විශ්ේ ඉක්මවන්නේ නැතුව ඒ කියන්නේ මේ මල මල මල දෙවේ මෙතන තියෙන්නේ පටවි ආව දෙයට වාගේ කියලා මේ රූප විශ්ේ ඉක්මවන්නේ නැතුව ඒ යථාභූත ස්වરૂපය අවබෝධ වෙන්නේ නැතුව උපේක්ෂාව වෙන අවස්ථාවක් උපේක්ෂාවේ සමාත්‍රකේ පවන්නත් කියන්නේ ඒක පුතන් දැනගා උපේක්ෂාව වෙනවා කියනවා කරනවා කියනවාද කියනවා මම දැන් කොහේ කොහොමද කරන්නේ අපිට දැක සෝමනස් උපදින පුද්ගලයෙක් ඉන්නවා. දැක සෝමනස් උපදින පුද්ගලයෙක් ඉන්නවා. දැක දැනක් නැගීම උපදින පුද්ගලයෙක් ඉන්නවා. කොහොමද කරන්නේ? එතකොට මේ පංචකාම ලෝකේ පංචකාම නිශ්චිතව අනේ උපදින සෝමනස් දෝමනස් සහ උපේක්ෂා භාගත වේදනාවන් උපදින ආකාර 18 ආකාර 18 මේ සැෂන් එකේ තියෙනවා. මේ නිසා කාටද සම්භාව්‍ය තියෙනවා හරිද දැන් අපි වෙන පොඩ්ඩක් චිත්ත ප්‍රකාර බලන්න දෙයක් දෙන්නේ කියලා මම හදා කියන්නේ ඉමිටේෂන් මාලයක් හම්බෙනවා හොඳට දිලිහෙනවා හොඳට බරයි හොඳට දිලිහෙන බර මාලයක් හම්බෙනවා ඉමිටේෂන් එකක් හරි එතකොට අන්නේ මාලේ බැලලා කෙනෙක් හර වෙනවා මෙතන අතරමානයක් කියලා දැන් එයාට සෝමනස්ස හැඟීම උපදිනවද නැද්ද? නේද? සාකරණ නොවන මායාවක් දැක සාකරණ කියලා දැනනවා නම් සෝමනස්ස සාගත හැඟීමක් උපදිනවද නැද්ද? හරි. ඒක හරියට උඩ. කමන්නේ නේද? එයා අන්තෝ හින්දා කරතර මාල කමන්නේ. කමන්නේ. නේද? ඇත්තටම රත්තරන් මායාවක් හම්බෙච්ච කෙනෙකුටයි මෙයාටයි තියෙන්නේ එකම හැදීවල නේද? ඔය තමයි ප්‍රශ්නේ නේද? අර පිළිගන්න කතරම් මාලයක් හම්බුනාද? මෙයා තියෙන්නේ කතරම් මාලයක් හම්බුනාද? හොඳයි එකක් කොහෙන්ද ආන්නේ? මොකක්ද? ආ තාක්ෂය දැන ගන්නවා. කොහොමද දැනගන්නේ තාක්ෂය? සත්‍ය ටිකනකින් දැනගන්න කොහොමද දැනගන්නේ? මොකක්ද? අහළු වෙනවා. ඒකෙන් වෙනස් වෙනවා. නේද? පතරන්න ඉක්මනට වෙනස් වෙන්නේ නෑ. ඒක වෙනස් වෙනවා තමයි. අනිත් ඒවා ඉක්මනට එන ඉක්මනට වෙනස් වෙන ඒවට පතරන් කියලා ඉක්මනට වෙනස් වෙන ඒවට රාසාවන් කියලා රැවටුනොත් රාසාවන් කියලා හිතුවොත් මොකද වෙන්නේ? ලොකුමකට පරතෙන් වෙනවා. අත් ඒක අපි කරත් බලන්න ඕනේ. ඉතින්දී දැන් බලන්න අන්න ඒක තමයි මේ පංචෝපාදාන ස්කන්ධයේ විශේෂයි සෝමනස් දැනුපදින්නේ. පස්කම්කටේ සෝමනස් දැනුපදින්නේ අවිද්‍යාවෙන්දයි නොදන්නා කරන නොදන්නා කරන හිඳයි ඒකෙන්ද ඇත්ත පාම් බලනවා. ඇත්තේ සමබරකම්. ඇයි? එයාට හැමදාම තේරෙනවා දවසකට එක ගානේ හරි තේරෙනවා මේක කරන්නේ නේද? අර පුතා කරනවා කියලා සංකේ බලනකොට දැන් ඒක නැහැ. ගෙදර කරනවා කියලා ඒක නැහැ. මගේ ශරීරය කරනවා කියලා ඒකට extra වශයෙන්ම දෙලා තිබ්බා. ඒක මොකද? ශරීරයෙන් ශරීරය දෙන්න තියෙන පුදුම වදවක් කරනවා. ඒ කාබෝහයිඩ්‍රේට් වල 35 කවුද කියලා නම් ආයතින් දෙදෙනාට කියවුවා හොයාගන්න හරි අපහසුයි. ඉතින් එහෙම මේ හැම දෙයක්ම වෙනස් වෙන දේවල්. මතකයි නේද බුදුරජාණන් වහන්සේ තාම කෙටියෙන් ආනන්ද හාමුදුරුවෝ මේ දේශනා කරලා අපේ තේරුන්නේ නැහැ. පන්නා මන්දරේ ආනන්ද හාමුදුරුවෝ අනුලෝක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද? කැඩෙන දේ, විඳෙන දේ, පළවෙන දේ, වෙනස් වෙන දේ කැඩෙන්නේ නැහැ, විඳෙන්නේ නැහැ, පළවෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ කියලා ගන්න එපා. අපි හිතන්නේ කොහේ දැවැළුවා කියලා. නෑ කොහෙද? නෙවෙයි ඒ කියන්නේ සාරාංග කාර්යය කැඩෙන විදිහ වෙනස් වෙන පළවෙනි එක ඒකවත් කැඩෙන්නේ නැහැ දෙන්නේ නැහැ කියලා ගාතෙනින්දයි ආදාහකට විතර වේදනාව ඇතිුනේ. එහෙනම් මේ ලෝකේ වෙනස් වෙන යමක් තියෙනවද? අන්න ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා අරගන්න බෑ දැනෙන්න බෑ අපිට. හරිද? අන්න ඒ ඒ නොදැනීම තමයි සෝමනතේ සාර්ථකයි. ආනාපාන සම්පතියේ සෝමනස්සේ සකස් කරන්නේ සංඥා විපල්ලාසයෙන් හිතන. හරි. පංචකාමයෙන් වර්ණ සෝමනස්සේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරිම කැතරිද්දා කියනවා. කියන්නත් බැහැ. පංචකාමයෙන් ලබන කර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිතසුඛම් කියලා. මේකස්වාගේ අනිත්‍යය දැනගන්න නැති දුක හේතු වෙන සත්‍යයක්. අනිත්‍යයෙන් ලබන කොට නේද? හැමෙනකොට කියන්නේ බෑනේ. ඒකවල මගේ ආ යනවා ගමන. ගමන කියන්නේ යනකොට අර කියන දඩේ ආ ලොකු අසතුටකට වදිනවා. හොඳේ. දැක්කම මට මොකද හිතෙන්නේ? සුවයි සුභයි සුන්දරයි මధుරයි ප්‍රියයි හිතනවා. ඒ ඒක හිතෙන්නේ. ඇයි මට ඒක අප්‍රකන්න දුගඳ අපාර දෙයක් කියලා සංඥා කියන එක. ඒක ඌරේ කෝ ඉන්නේ කෝ ඌරකටේ ප්‍රෝදාන. එයාට දෙන්නේ මොකද දෙන්නේ? ආරයෝස්වාදී සුන්දරයි මధుරයි ප්‍රියයි නේද? අර දවසම හොඳයි කියන්නේ. හරි එහෙනම් පුරාට අසුචි දැක එහෙම හිතනවා අර එහෙම හිතෙන්නේ අර අසුචි දැක සුවය සුන්දරයි වගේ වෙන්නේ කියලා සිතුවිලි ඇතුලේ මානසිකත්වයේ නම් මොන මානසිකත්වයද ඕනෝ ඊවි මානසිකත්වය නේද අර නේද ඒ වගේ මානසිකනේ උත්සාහ පාදකලා අදෝ තේක මාර්ථකා කටපරියල් සම්පූර්ණ නායකතාවක් අසිනෝ මේ පාරසලේ ඉඳලා කේන්ද්‍රමත් කියලා මේක ආකාරයේ අහිමි වලින් මේ පිළිවෙල දෙනවා දැන් හැමතැනම යනවා අසුචි දැක ප්‍රියයි සුන්දරයි වර්ණයි කියලා සෝමනස්සේ උපදින මානසිකත් මනමානසිකත් උමුතරකේ අනිත් අන්න ඒක කියන සංඥා විපල්ලාසය ලැබෙනවා. අර සංඥා වෙනස් වෙලා තියෙනවා. අවිද්‍යාව මේක යෙදෙන්නේ ඇත්ත යෙදෙන්නේ ඇත්ත එන්නේ නැහැ මම මේක තේරුම් කරවන්න එක බැහැ නැහැ තේරුම් කරවන්න හැමදාම කියන කතාවක් තියෙනවා දැන් හැමදාම හැමදාම කියන මොකද ඒක මට තේරෙනවා කෙනෙක්ගේ කඩක තියෙන කේත කෙල සේම නරකහට ආදී ප්‍රකාන්නද අපකන්නද ඕනම කෙනෙක් ලෝකේ අවසන්යි. කවුරුහරි ටොපියක් කඩේ දාගෙන ඉඳලා භාගයක් කාලා ඉදිරියට කාට කියලා මොකද වුණේ? ඒක තමයි අවසන්යි. කියන්න බෑ. හැබැයි තමයි ළමයි දුන්නු. තමයි ළමයි දුන්නු. ආ එහෙම හොඳයි. ඇයි ළමයා කෙරේ තියෙන ලෝභය ආදරය කියන ලෝභය අන්නර ඇත්ත වැහෙනවා අපේ මනසට ඇත වැහෙනවා අනුපාදාන ස්කන්ධය පිළිබඳ නැත්නම් පස්කන්ධකට පිළිබඳ තියෙන ඇත්තකරත මේ ලෝභය විසින් අපසලය විසින් වහන් කරනවා ඒකින් අපි එහි ඇලෙන්නේ බැඳී වාසය කරනවා ඒකින් ඒ වාරිකා සෝමනස්යම් හැදෙනවා ඒවා නැතිවෙන නිසා දෝමනස්ය හැදෙනවා පුතර්ජන මුතුරයකට ඒවා විශේෂයි උපේක්ෂාව උපදිනවා දැන් හොඳට වැටහෙද? එතන හේතුව තණ්හා උපාදාන තණ්හා උපාදාන හේතුවෙන් අන්න සෝමනස දෝමනස හැදෙනවා. ඒක ගන්නවද? හරි. දැන් නේකම්ම නිස්සිත සෝමනස්ස වේදනාවක් ඇතිවෙන සමහර උපකරණවල. හරි මම උපකරණ කියන්නේ හොඳට නේද? නේද? මේ උපකරණ අපේ මනකාරයට වගේ හැම වෙලේම කරන උපකරණ කියලා. අර නාගලා කියන ඔක්කොම මැෂින් කියලා දුන්නා. ඒ සමහර මැෂින් හොඳට ටියුන් කරලා හදලා හරි හදගෙන ඒ වගේ මේකම නිශ්චිත සෝමනස් කරනකොට සමහරවිට ඒක දෙන්නේ නැහැ. ඒ හැදෙන්නේ නැහැ. ඒ කාරණා එක හරියන්නේ නැහැ. ඒ තමයි රටවලින් කියන මැෂින් වල මේක සමානයි හරියන්නේ නැහැ. ඒ වගේ. ඒ විදිහේ ස්වභාවය. ඒකට මේ යම් කෙනෙක් මේ ආයතන ගැන හෝ නැත්නම් පටිපදාන කන්ද ගැන හෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙහෙ කරනවා. එතකොට මේ පැලදාර අපි දන්නවා සීලය රැකගෙන සමාධිය වඩමින් අන්නේ රැකකාර අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් ප්‍රකට වෙනකොට වේදාවගේ පංචකාම සංකල්පයේහි අර සෝනාසයන් උපදින්නේ නැහැ. නිරාමයට දෙකම්ම සිටේ උපදිනවා. එයා නාම රූප පරම්පරාව නාම රූප පරම්පරාවක් විදිහට දැනෙන්න පටන් ගන්නවා. දැනනකොට ඒවට කලින් තිබ්බ පීඩනය මේක පුද්ගලයෙක් මේක මගේ මගේ පුද්ගලයා මේක මෙහෙමයි කියලා පිළිපදේ අයින් වෙලා ඒක අහෝසි වෙනවා ඒක හැම නිමේෂයකම නැති වෙලා යන බව අනාගත බලාපොරොත්තු ඇති වෙන්නේ නැති කාලයකට පස්සෙනකොට අර පංච නීවරණය යටපත් වෙනකොට ඇත්ත පහ වෙනකොට අන්න ඒ කරාට මේකම නිසිත වූ සෝනසයන් හැදෙනවා. චක්කු විඤ්ඤාණය රූප විශේෂයි. සෝත විඤ්ඤාණය ශබ්ද විශේෂයි. ගාන විඤ්ඤාණය ගන්ධ විශේෂයි. ජීව විඤ්ඤාණ ජීව විඤ්ඤාණය රස විශේෂයි. ඒ වගේ මේ ආයතන මේ ආයතන වලින් බඳින්න දෙන්න මේ එක එක මේ ආයතන වල සිද්ධ වෙන වෙනස මේ දේශනා කරන්නේ. නේද? කලායතන විභාගය වුණාම මේ ලෝකයේ මේසු තුළ එක එක එක එක මේසු තුළ එක එක එක පුද්ගල සංකාර තුළ නැත්නම් උපකරණ තුළ ඇති වී ඇති සියලුම තත්ත්වයන් නේ හරි එන්න කාලයක් ගෙවලා කියනවා රිසර්ච් එකක් කරන්න කියලා. ලෝකේ තියෙන සියලුම තැනයි කියන්නේ. එයා වැඩයි කරගෙන හොයන හොයන මොකද යනවා ඒවා වර්ගීකරණය කරනවා මේවා මේවා මේවා මේවා මේවට හේතු මේවා කියලා අන්නේ හොයනවා වගේ බුදුරජාණන් වහන්සේ යම් කිසි විභාගයක් දේශනා කරනවා ඒක තුළ ඒ හැම දෙයක්ම තියෙනවා. ඉතින් අපි ඒක අරගෙන කරන්න ඕනේ. මේ උපකරණයත් එක්ක සතර සම්දා සතර සම්දා මොකටද කමකට හදාගන්න ඕනේ. හරි. එහෙනම් විදර්ශනා කරන කෙනාට නේකම හැටි පහළලා ඒ නේකමේ ස්ථාරයෙන් රූප විශේෂ සෝමනස්යව ප්‍රතිමා අරිතුල් කලාප ලක්ෂණ ප්‍රකට කරලා. හරි. ඇතිවීම නැතිවීම ප්‍රකට කරලා. ඒ වගේ අසවිදීම ප්‍රකට වෙලා හරි ඒ වගේ තියෙන යකාබුත ස්වરૂපේ ඉඳ සෝමනස් භාගයන් සම්දේශයේ එහෙමයි සම්දේශයේ එහෙමයි එතකොට ධම්මයේ එහෙමයි එහෙනම් ඔන්න විදිහට සෝමනස්ය උපදිනවා අන්නේ උපදිනවා සෝමනස්යන් මගේ තුල උපදිනවාද කියලා දැන් බලන්න පවතිනවා රූපය අනිත්‍යයි රූපය දුකයි රූපය අනාත්මයි රූපය සාරයි ඉතිරියම මේ උපදින ගන්න සෝමනස මේ ඇයි ඒ ගවේෂණය කරන්නේ නෑ පිළිස්සුනේ නෑ පිළිස්සන්න අවශ්‍ය කරන මානසිකාරය කරත් කරත් නෑ ඔක්කොම අනෝමික දුකම කතාවක් භාවනාවක් කිව්ව ගමන් අහනවා ආවුලේ භාවනා වාක්‍ය මොකද්ද මම කියනවා නාමත රූපනාත්තා සෝදානාත්තා සද්දානාත්තා ගන්ධානාත්තා මේ විදිහට නැත්නම් චක්කුනාත්තා රූපනාත්තා සෝදානාත්තා සෝදානාත්තා සද්දානාත්තා මේ විදිහට බුදුරජාණන් දේශනා කරන ප්‍රාණාම සංඥා වඩන කියන්නේ මගෙන් අහන ඕකට භාවනා වාක්‍ය ඒකානේ නායක ස්වාමීන් වහන්සේ භාවනා වාක්‍යයක් දීලා තියෙනවා තමයි නමුත් උපාසනයේ නිරතේ භාවනා වාක්‍යයේ ජීවනවල තේරෙනවා ඒ භාවනාව තුළින් ඇලීමක් උපදින විදිහට මෙනෙහි කළ යුතුයි කියලා. ඒක අර මුල ජීවන වල ඉඳලා භාවනා කරන. ඒ විදිහේ වාක්‍ය කියෝතියෙදි කියලා නෙවෙයි. ඒ ඇලීම උපදින විදිහට මෙනෙහි කරන ආකාරය තියෙන නවයට මොකද කරන්නේ? වාක්‍ය කඩවල කරනවා, නවකල කරනවා, වාක්‍ය කරලා කියෝනේ කායේ දෙකාලේ තුනයි 4යි 5යි 108යි අර ආයත රටෝල් එකක් කරනවා ආයම අපිට ඒක තමයි අසුභ භාවනාව කරනවා කරනවා පිටත් මේ අසුභ භාවනාව ඇවිල්ලා කරන ඇත්තෝ ගෙදර ගිහිල්ලා බහනමයක් අගේ මේ විදිහට පරීක්ෂා කරගන්නවා තමයි හරි දරුවාගේ හෝ මුරුදාගේ විවාහ මංගල එලාවේ කුලමල හොයන්න බලසාද දරුවාගේ හෝ ගුරුතුමාගේ විවාහ මංගල්‍ය යනාවේ මුලමල හොයන්න බලතරාද එහෙම බලතර භාවනා යෝගියාට අසුබේ වෙලා නැහැ ඇයි සියලු දෙනා අසුබ යහගේ වැඩනම් ලෝකිතං තේදෝ මේදෝ අසු වසා කේදෝ සිංහානිකා ලසිකා ඔක්කොම එකයි හරි ඒකා රෝමා නකා දනකා කසෝ මාතන් ඔක්කොම එකයි. ඒක එක්කම අහු වෙන්නේ නෑ. හරි. එහෙනම් කුලවල පිළිබඳ හැඟීමයි වෙනවා. ලක්ෂණ පිළිබඳ හැඟීමයි වෙනවා. හරි. එහෙනම් බලන්න අසුබේ වැඩද කියලා. වැඩියෙන්ම කවුරු කුලවල අවසන්? ආමරණාතර කියලා හිතලා. ආ ඔයන්නේ මම කියන්නේ. ඒ අනේ ඒ මොකදලේ නේද බොරු භාවනා. ඇත්තම ගන්න කියන්නේ වැඩි දුරට ඉන්නේ බොරු භාවනා. ඒක බින්දා ගන්නවා. හරි? ඊවල හරිදී ආත්මදම ජීවිතවන්තයි. හරි? ඒ වාගේ විතර කපාට කරේ තවන්නා. ඔන්නේ බොරු භාවනා කියන කතාව සමුදේ උනාසේ. මට තේරෙනවා කරුණාකර උදේ කාලේ ගියා. යනකොට මට එස්නා හැස්තරණා කියන්නේ. හරි. මම වාරතුනේ කැටිගොර අපේ ඇත්තන් කියන කරු භාවනා කොන භාවනා. හරි. කොල්ලෝ කේන්දරේ කොන්ද කේන්දරේ නම් ඉන්නවා තමයි කියන්නේ. කිසිම වර්ධනයක් නැහැ. ඇයි මේක ඇත්තට ඇත්තටම මොන දෙන්නේ නෑ ඇත්තට ඇත්තටම මොන දෙන්නේ නෑ බොරුවමයි කරන්නේ ඔය කියෝ කියෝ ඉන්නවා අර ධ්‍යාන කරනවා යනවා ආම භෝග කරන්නේ බැරි දෙනා කියලා බැරි දෙනා කියලා කියන්නේ ඔක්කොම ඒක ඇත්ත ඒක බොරු නෙවෙයි ඇයි මෙතන අරගෙන වරනවා අර එකේ ප්‍රමාණ කතා කරනවා හරි හ්ම් මෙතන අනිත් වෙනේ කරනවා අර ඒක කතා කරනවා මොකද කතා කරනවා හ්ම් එහෙනම් ඒක හරියන්නේ නැහැ තව ගුණාක කාමන වෙන්නේ නම් මේකට පැහැදිලි සාධාරණ කරගන්න ඕනේ එතකොට යතුලේ සෝමනස් වෙන්නේ එතකොටයි සෝමනස් වෙන්නේ එහෙනම් නේකම්ම විසිත සෝනස වේදනා. දන්නවද නේකම්ම විසිත දෝමනස වේදනා කියලා තාසාක එනවා. ඒක මොකක්ද කියලා කොහොමද අර දෙවිසි කරන්නේ ඒකම මෙසේ දෝරණත වේදනා ගැන සඳහන් වෙන මේ සූත්‍ර ගන්න එක දෙකේ නේ. හරියට උත්සාහය කරනවා. හරිද? ලොකු උත්සාහයක් කරනවා. භාවනා කරනවා. සීල රකිනවා. මේක උත්සාහ කරාට එයා දකින්න එයාට දකින්න තියෙනවා තේන්න තියෙනවා ඇහෙන්න තියෙනවා අවල අය පාර බලවල කමින අය අවල අය ධ්‍යාන බලවල කියාය අවල අය ධර්ම අවබෝධුනාය අවල අය ධර්ම අවබෝධ වෙනවා තියෙනවා අය අවල අය මේ කෙටි උත්සාහයෙන් ධර්ම අවබෝධ වෙනවා අතීතයේදී තියෙනවා අය අතින් මේ වගේ රහතන් වහන්සේලා කියන වර්තමානයේ ඉන්නවා කියන මාර්ගය මමත් මේ උත්සාහය ගන්නවා මට තාම නැතේ දෙකෝමස්කෝ හරි ලෝකයෙන් පරිණාම අන්න ඒ දෝමනස්කේ කියනවා මේ කම්ම නිසිත දෝමනස්කේ මේ කම්ම නිසිත සෝමනස්කේ මේ කම්ම නිසිත දෝමනස්කේ කියලා ඒක හයදෑරුම් දෝමනස්කේ හරියට හරිද එතකොට දැන් කියන්නේ තිහා තිහා කියලා බලන්න හරිද නේකම් නිශ්චිත උපේක්ෂාව කියන්නේ මොකක්ද අන්න මානසික වලේද නැසින් කියනවා මේ සියලු සංස්කාරයන් ආත්ම කොට ගන්නට හැකිය කියලා විනාශ කෙනාට මේ සංස්කාරයන්ගේ නික්මන කෙනාට මගේ කය මගේ සිත අනුගේ කය අනුගේ සිත කිසිම අයිතියක් නැතුව සිත වෙන වැඩ දෙකක් කියලා එහා පැත්ත මෙහා පැත්ත ගැන උපේක්ෂාව වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගැනීමේ උපේක්ෂාවේ හිත වැඩෙනවා කායෙන්නේ නැහැ, ඇලෙන්නේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මොකද මේ ඒ ඇලෙන්නේ ගැටෙන්නේ ඒකේ ප්‍රතික්‍රියාකාරීත්වය පරණයි කියලා අවබෝධනා දැනුණා තේරුණා අන්න එතකොට උපේක්ෂා සාධනය වෙනදා වෙනදා රාගයේ උපදින හරියට මුලදී ගැටීමක් ඇති වුණා විදර්ශනා කරන නිසා පසුව උපේක්ෂා කරනවා හරි ඉතින් මේ විදිහට මේ විදිහට අන්නේ විදර්ශනා මිශ්‍රිත උපේක්ෂා වේදනා ප්‍රහයලෙන් ඔන්න ඔය 36 වලෑරුම් වටගාමි විවටගාමි කියන සෝමනස්ස සෝමනස්යන් ආයතන විභාග වශයෙන් අපි දැනගන්න ඕනේ. හරිද? ඉතින් දැනගන්න ඕනේ කියන්නේ මොකක්ද? මේ ආකාර 36 ගැන අපිට සිතුවිලි කියන්නේ හඳුනා ගැනීම කියලා දැනගන්න දැනගන්නවා කියලා කියන්නේ අයම කරලා දැනගන්නවා කියන්නේ මොකද? දැනගන්නවා කියන්නේ පිටරකින් මේවා පිළිබඳව අපි මේ වටල ටික දැනගෙන 36කට බෙදෙන්න මෙහෙමයි කියලා දැනගැනීම නිසා මේ තමන්ගේ තුල මගේ උපකරණය තුල මෙන්න මේක හැදෙනවා කියලා ආයාරම කියන්නේ මොකක්ද තේරුම් ගන්න ඕනේ. ඒ හැඟීම දෙන්න ඕනේ. සමාන්තරයෙන් ඒ හැඟීම එන්න ඕනේ. දැන් තමයි තේරෙන්නේ ක්‍රිටික. අර බොහෝම ලස්සන කතාවක් තියෙනවා. හරි? බොහෝම ලස්සන කතාවක් තියෙනවා ඒකත් එක්ක හරියට. එතනින් තමයි අපිට මේ දේ ඇති කලදී මේ දේ ඇත මේ දේ නැති කලදී මේ දේ ඇත නැත්නම් යමක් ඇති කලදී යමක් ඇති යමක් නැති කලදී යමක් නැති කියන කාරණාව එන්නේ මේන නිසිත සෝමනස්ස වේදනාවල් සුදුසුද නසුදුද ඒ කියන්නේ පංචකාම සම්පත්තියේ ඉඳ ඇතිවන සෝමනස්සයන් හොඳද නරකද පංචකාම සම්පත්තියේ ඉඳ රූප ශබ්ද ගන්ධ රස හොඳයි සුවයි සුන්දරයි මధుරයි කියන ඇතිවන සෝමනස්සයන් ඉඳ අනාගත දුක් වෙනවද නැද්ද එහෙනම් හොඳද නරකද නරකයි ඒවා ප්‍රහාණය කරන්න කියනවා බුදුරජාණන් වහන්සේ. ඒවා ප්‍රහාණය කරන්න කියනවා කොයි ඒවා අදාපෙනද? කියන්නේ නේකම්ම නිසිත සෝනස්යන් යම් උපකරණයක හැදෙනවා නම් අරවා ප්‍රහාණය. හරි. එහෙනම් අරවා ප්‍රහාණය වෙන්නේ ගේහරිච්චක සෝමනස්සය ප්‍රහාණය වෙන්නේ එක්කමනිස්ක සෝමනස්සයන්ගේ බලපෑමෙන්මයි නිකම් වෙන්නේම නැහැ නිකම් වෙන්නේම නැහැ දැන් ඕක ගන්න තියෙන්නේ දැන් මේ බලන්න මේක පටන් ගන්න විදිහ පොඩ්ඩක් හිතන්න බලන්න දැනගන්න බැහැ එවනේ මෙන්න මේ චුට්ට බලන්න මේ අනිත්‍ය ලක්ෂණයෙන් මෙන්න මේ චුට්ට බලන්න අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණයෙන් තමයි මේ නේකමනිසිත සෝමනස්සයන් කියන්නේ. මම අහන දෙයක් තමයි. ලැබිනවා කියන දේවල් හෝ ලැබෙන්න කියන දේවල් නැත්නම් ලැබිලා කියන දේවල් හෝ ලැබිලා නැති දේවල් දෙකෝනේ. මට ලැබිලා තියෙන දේවල් හෝ ලැබිලා නැති දේවල් පංචකාම සම්පත්තිය වශයෙන් ඒ හැම දෙයක්ම මට හැම දෙයක්ම වෙනස් වෙනවා දැන්. හරි. මට මේ වෙනකම් ලැබිලා තියෙන සියලු දේ වෙනස් වෙනකොට මම දුක් උපදිනවා. ඒ වගේ මම මේ වෙනකොට වෙන මොන හරි ලබා ගන්න අනාගතේ ප්‍රාර්ථනා කරලා ලබා ගන්නවා. ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවත් හැම එකක්ම නැති වෙනවා. නැති වෙනවා බලන්න. එහෙනම් මම මොනවද මේ ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ? මම මොන කායිද යන්නේ මම මොන අපේක්ෂා කරන්නේ මම ආදරේ මම දරුවෝ ජීවිත ගෙtti මම ජීවිත ගෙtti සමානව බැලලා සමාන වෙනස් කරලා ගත්තා සමාන හරි නඳුනා සමාන යහුවා මොනවද කරන්නේ කියලා නේ සමාන නින්දා කරා ඒත් මගේ හිත මොකද කියන්නේ කියන්නේ ඔයාලා තත්ත්වයට ඒත් මගේ හිත කොහෙද? ඒ වගේ මගේ මම හිතය. මොකද සාමාන්‍ය වෙන්නේ නැහැ. තමයි කොච්චර දුක්ඛ මොන බේහනිසිතවල අද ආයත ඒ කර්තන් හිත ළඟින්නේ ඇයි? මේකම නිශ්චිත සෝමනස්ත ඒ කාලෙට වෙන්නේ නැතිඳා කියලා පොඩ්ඩක් මේ සූත්‍රයෙන් කරලා ගන්නවා. හරි. මේකම නිශ්චිත සෝමනස්ත එන්නේ නැත්නම් මේකේ කොච්චර බලුත් නැද්ද ඔය වචනේ ගාමු මොනිකක් ගහගන්න ඕනේ බලුත් නෙන්නේ අපේ ඔය බලුත්ම තමයි ඇයි හා කියන්නේ බලුත් කියන්නේ මොකද කියන්නේ කොහොමද බලුත් කඩේ මොනවද අපේ මන්දේ අපි හරි ආදරේ එයාගේ උරුමකට ගන්නවා එයා හරියට හොදා කරනවා. මේ මා ස්වාමියා මම බල්ලා හොදා කරනවා. හරි. හැබැයි මගේ වැඩකට යාළුවෙක් ගෙදර යනවා කරපුවා. දැන් මම ඔබට කොහෙද කොහෙද? දැන් ඇරගෙන ඉන්නේ කියන්නේ මට එයාට වැඩිය හොඳ දේවල් කරනකොට මට එයා ඕනේ නේද? ඒ ඉතර බණින් ඉතර ගහලා කූඩුවට දාලා ඉතර බලලා කොහොමද? නේද? නැටවන්නේ නේද? කොයි වෙලාවෙන්ද මගේ ස්වාමියා මාව දෙල්ලෙන් අල්ලලා බුදුලගෙන හැන්ද රෝමක් එක්කන් යන්නේ ඉන්නේ කියලා එයා කණිනුත් කතා කරනවා, නයනුත් කතා කරනවා, දිනුත් කතා කරනවා, වරිනුත් කතා කරනවා, මොහු ශරීරයෙන්ම කතා කරනවා ස්වාමියාට ගත්තට තමයි බාර හැරෙන්නේ. මොකද එයාට දෙහාවකට හවුන අල්ලාවකට නෑ නේද? ඊට වැඩි හොඳ එකක් හම්බ වෙනවා ඊට වැඩි හොඳ කෙනෙක් හම්බ වෙනවා මම එයාව මිනිහා කලින් දුක් විඳලා තියෙනවා ඒකවල මට කඩේ කරන්නේ ඉඳලා මම ඒ එහෙම වෙනවද ආයෙ වෙනවා ආ බලන ජීවිතේ කොහෙද ආයෙ කරන්නේ කොහොමද කියලා හම්බ වෙනවා තමන් ගොඩාක් ආදරය කරන අය දරුවෝ ගැන හිතන්නේ ගොඩාක් ආදරය කරන අය වෙලාවකට හරි ආදරය නැහැ. ආ බලවේශ වතාවසන කාපලේ කට්ටිය. අපි ආදරය කරන අය වෙලාවකට අපි හරි ආදරේ. අපේ බලන්නේ වෙලාවට අලුත් කොහොමද? නායක කතා කරනවා, කයින් කතා කරනවා, ඒනුත් කතා කරනවා වගේ ඉතින් අපේ තින්නේ කීයදන්නේ. එයාට මට වැඩිය හොඳ දෙයක් නම් හම්බ වෙනවා. මම ඕනේ මාව ඕනේ කතාවකට පස්සේ කතා කරනවා නේද මොකද කතා කරන්නේ ආ ඒක නේද ඉන්න ඔහෙට ආයෙ පස්සේ අර පැත්තට ඒ ආයෙ හොදේව නැගෙනකොට ආ මොකද ආ එහෙනම් කොහොමද මොකද ඒ මනේද ඉතින් බලනවාගේ බලජිතවාගේ මේක ආයෙම ලැබෙනවා. අර මොන තරම් වෙනස් කරන්නද මොන තරම් ජාති කරන්නද අනේ අපේ මම හදපු දරුවනේ කියලා ඒකම ලැබෙනවා. මේක ඒකම ලැබෙන්නේ ඇයි සෝමනස්සේ විදින්නේ උපදින්නේ එතන විතරක් ඉඳලා. ඒ හේනන්සිත සෝමනස්සේ ගැලවෙන්න බෑ කියන්නේ. කොස්කෙන් ගැලවෙන්න බෑ තමයි හදපු. වැටෙන් ගැලවෙන්න බෑ. ඉරණිය ගැලවෙන්න බෑ. ආහාරයෙන් ගැලවෙන්න බෑ. වැඩි දෙනකොට ආහාරයෙන් ගැලවෙන්න බෑ. ඇයි දැන් තේරෙන්න ඕනේ ඇයි ගැලවෙන්න බැරි? මේකම නිසිත සෝනස් උපදින්නේ නැතිවා. හරි එහෙනම් ගේහන නිසිත සෝමනස් දුරු කරගන්න නම් මේකම නිසිත සෝමනස් ඕනයි. හොඳට ධර්මයේ තියෙනවා. දැන් ආවම කනට පාවා මොකද වෙනවා කියන්නේ මේක කම් අපාර. හරි. මේක නිශ්චිත දෝමනස්සේ දුරු කරගන්න මොකද උනේ? මේකම නිශ්චිත දෝමනස්සේ මේක නිශ්චිත දෝමනස්සේ දුරු වෙනවා. ඇයි? මේකම නිශ්චිත දෝමනස්සේ කොහොමද නැද්ද? ඕනේ නේද මට තාම වෙනවා අර සෝදාගේ පරිපූර්ණ මට තාම වෙනවා අපේ තමන්ට ඇති වෙන දෝමනස් උපදුනා රාම හරි විභාගයේ නැත්නම් මේ එක එක එකක් ගැන තියෙන දෝමනස් ඇති වෙනකොට අනිත් එක අයින් වෙන හැටි බලද්ද දැන් ආයෙත් ඇහිලා කියපුවා කියන්නේ අද කවදාවත් දේවල් තියෙනවා හරි අපාර දේවල් වගේ දුක් වෙනවා වගේ තියෙනවා. හැබැයි ධර්මයේ මම මෙතන අහනවා. සතියේ තමයි කියන්නේ. දැන් කොහොමද දන්නේ අම්මගේ තාත්තගේ හැටි? හැංගෙතෙනවා ඔළුව රිදෙනවා ගෙදර ආවා ගෙදර ඇවිල්ලා අර දැන් තවද කාලා ආයයන් කියනවා දැන් ඕලු කරලා කියලා තියෙනවා එහෙම ඕලු කියලා කියලා තියෙනවා ආරාධනා කරලා කියලා තියෙනවා අර එක දුකක්වත් කියලා හිතන්න නැතුව අර අරව කරනවද නැද්ද අරව දැනෙන්නේ වරද ඒ කාටවත් කතා කරගන්නවත් නේද වෙනවට වෙන කෙනෙක් එක්ක කතා කතා නොකර ඉඳීමෙන් වෙනදක්ම දුක් ඇති වෙනවා එතන මොනවද අර වැඩේ කරන්නේ අරක කරේ නැත්නම් ඊට වැඩි ලොකු අපේ මේ කවුල් වල හරියට කරගත්තේ නැත්නම් ලොකු දුකක් උපදිනවා කියලා තමයි දෝමනස්යක් තියෙනවා. මේක කරගන්න බැරි වෙයි කියලා දෝමනස්යක් තියෙනවා. ආන්ගේ දෝමනස්යෙන් කායික වේදනා නැති වෙනවා. අනාත්මික වේදනා වගේ සමීපලා ඉන්න බැරි වෙනකොට තියෙන දුක වේදනා ගන්නවත් නැහැ. නේද? රූපහිනී බලන්න වෙනවා වගේ වෙන රූපහිනී බලන්න කියලා කියනවා හරියට දුක් උපදිනවා ඒක නෑ ඇයි අර වෙන දුක තියෙනවා ඊට වැඩි ප්‍රබල එකක් තියෙනවා එහෙනම් මට නිවන් දකින්න හම්බුනේ නෑ කාම කියලා ඇරෙන දෝමනස අර එක එක නාගේ දෙන් මිනින් හින්දා අර අර ගේන විසුදු දෝමනස දැන් ඔක්කොම වලම් කරලා මොකද පිළිගන්නවද තේරෙනවද පිළිගන්නවද නැද්ද මං කියන්නේ හින්දාද නෑ මේ උපකරණ හැදෙන්නේ නේද එහෙනම් මේ බලන්නකො මේ ධර්මයේ අතුරුල කියනවා මේක කරගෙන යන්න ඕනේ නේද එහෙනම් මොකද කරන්නේ අන්න විරාග සංඥා නිරෝධ සංඥා ප්‍රදේශනා කියන මොනවාද නේද විරාග සංඥා නිරෝධ සංඥා කියලා දේශනා කියන්නේ අන්න ඒ වාතයි විරාග සංඥාව නිරෝධ සංඥාව ඇතිවෙච්ච ඒ ඊළඟට ළඟා වෙන්න ඒ සංකාමයේ කල්පණිකා නිරදාන පාද සංකාරම තෝසබුත්‍රි පරිණිතක් ගෝතන්හම් කෙව විරාගෝ නිරෝධෝ මේ විදිහට තමන්ගේ සංකාරණයේ ආදාර ඉලක්කය දක්වා අරගෙන යන සඳහා කලයුතු දේ අන්නර සංඥාව වලින් නැතෝ ඒ කලකට ළඟා වෙන සුළු කියලා ඒ කලකට ළඟා වෙන ගන්න තියෙන දෝමනස්සය මේ පරිකාම විශේෂය නැතිවීමෙන් ඇතිවන දෝමනස්සය කියන්නේ නැහැ හරි ඊළඟට ආහාර පුතාචන කුසලයාට උපදින්නා වූ මේ පංචකාම සංස්කාරයේ හින්දා උපදින්නා වූ හයවැදෑරු උපේක්ෂා අහයවැදෑරු උපේක්ෂා භාගත හැදී හරි අන්න ඒවා මේකම සාගත වූ තේසා වේදනාවෙන් යටපත් වෙනවා. ඇයි? ඒක කොහොමද වෙන්නේ? මම විතර කිව්වාගේ සියලුම සංකාරයන් ආත්මීය හැඟීම් ආත්මයි කියලා. සියලුම අනාත්මයි කියලා. මම නැත්නම් මගේ ශරීරය, මගේ හිත, අනුන්ගේ ශරීර, අනුන්ගේ මනස වැටෙනවා කියලා දැනෙන්නේ නැතිව තේසාව. හ්ම් මේ සමහර අය වරුමට මෙතන ඉව කියලා කියනවා. මම දැන් සීලෝදේ දැක්කත් ආවෙන්නේ නැහැ. කිසිම ගාණක් නැහැ. අර ඉස්සරලා මම හරි කරලා තියෙනවා. මට උදාහරණ දෙවල් ආසාව ලැබෙනවා කියනවා. මම හිතනවා කොහොමද ඒක? මම භාවනාවේ උත්කර්ෂවා. මම මෙතනගේ ළඟේ මම මොනවද කරපාරා? මම මගේ හිතේ දිහා බලන්නේ. මට මගේ කය කාන්සිකවගෙන මොඩල් එකකට පුළුවන්. කිසිම සිතුවිල්ලක් නැතුව හොඳින් පුළුවන්. හරි? ඒක මට ලොකු සැපයක්. ඕනම කියලා. ඒක නිසා මට ආසාවක් නැහැ. මම ඒක දැන් දැනගන්න මම දුවන්නවා. උනකයන් මම දුවන්නවා කියලා. හරි? ඒක නිසා ඒ වගේ මාතෘකාවක් එක දිගට කතා කරලා යන්නේ. එයාගේ මම දැන් ආසාවක් නැහැ. මම හනවා කොහොමද නැතුනේ කියලා දන්නවා. කොහොමද නැතුනේ කියලා දන්නවා. ඒකේ වඩා නැහැ නැහැ. නැතුණා නම් කරන්නේ. ඒකනේ ඇතුළු කියන්නේ ගුරු කියන්නේ. අර මොන ආසාවක් නැහැ කියනවා. කොහොමද නැතුනේ කියලා දන්නේ නැහැ කියනවා. අර වගේ භවනාවක් කරනවා කියනවා. ඒකේ නැතුණා මම ආයහනවා ඉතින් යකේ සිද්ධ දරගන්න නැත්නම් කතා කරලත් මට තේරුන්නේ නැහැ කියන්නේ ඒක හරියම නෙකේ. මට තරක කරන්න තේරෙන්නේ නැහැ ධර්ම කරුණු වලින් මේක කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් මම දැන් ඕක ගැන පොඩ්ඩක් කතා කරලා ඒක පහට මට මෙහෙම කතා කරලා වගේ මගේ මේ කොහොම කවුද මම ඒක නෙමෙයි මම පොකල් කරන්නේ. දැන් මේක දන්නේ ආය ආවොත් නැතිනේ දෙවිව දැනගත්තාම ආය ආව ආවදි දැනන්නේ නේද නැතිනේ දෙවිව දැනගත්තාම දැනගත්තේ එක නොදැනගෙන නැති වුණා නම් නොදැනගෙන එන්න පුළුවන් වෙයි හරි මේ තරතර විශේෂ තුනක් කරනවා ඒක තමයි අපි දැනුනේ කොහොමද කියන්නේ හරි අපි දැනුනේ කොහොමද කියලා බලමු ඒක හරියටම හරි කියලා එදා එදා මේ කාර්යශීලී කරන්න පටන් ගන්න ගන්නවා. හරිද? ඒක නොදැන කියලා නැතිවීම සිදු වෙන්නේ නැහැ. ගේහනිසිත උපේක්ෂාව ඇති වෙන්න පුළුවන්. ඒක මොහොතෙන් දැක වෙන්න පුළුවන්. හරි? අනේ උපේක්ෂාව සංකාර උපේක්ෂාවෙන් සංකාර උපේක්ෂාව කියන්නේ සියලු සංස්කාරයන් කෙරෙහි ඇතිවෙන අනාත්ම හැඟීම ආත්ම ප්‍රකරණය කියන පැහැදිලි විදර්ශනා උපේක්ෂාවෙන් අර උපේක්ෂාව හර ඒකම මොහොනේ දුරලා යනවා සැප වේදනාව කෙරෙහි සැප වේදනාවක් හිතෙනවා හැම මොහොතකම සැප වේදනාව කෙරෙහි දුක් කියනවා මොකද ඒක නැති වෙයි කියලා බලන්න දුක් වේදනාව කෙරෙහි කොහොමද දුකයි ඒක දුක් දුක්ඛයයි හරි සැප වේදනාව කෙරෙහි තියෙන්නේ විපරිණාම දුක්ඛයයි හරි එතකොට උපේක්ෂාව කියන එක ඇති වෙන්නේ අපිට උපේක්ෂා වේදනාවෙන් ඇති වෙන්නේ මොකද? හරි. අනේ මොහේ වේදනාව ඒකම නිසිත වූ උපේක්ෂා වේදනාව ඇති වෙනවා. ඒකම නිසිත වූ උපේක්ෂා වේදනාව ඇති වෙනවා. හරි. දැන් එනවා නුවණින් අයවල කරන්නේ නේකම්ම නිසිත වූ සුඛ වේදනාවෙන් ගේහ නිසිත වූ සුඛ වේදනාව ප්‍රාණ කරන්නේ. එක්කමනිසිත දුක් වේදනාවෙන් ගෙනනිසිත වූ දුක් වේදනාව ප්‍රාණ කරගන්න. ඒකමනිසිත උපේක්ෂා වේදනාවෙන් ගෙනනිසිත වූ උපේක්ෂා වේදනාව ප්‍රාණ කරගන්න. දැන් හරියට දැනගන්න. දැන් ගොඩක් දැනගන්න.